නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝඤාති ධම්මෝ ච අයං නිදස්සිතෝ පේතන පූජා ච කතා උලාරා බලංච භික්ඛූන මනුප්පදින්නම් තුම් හේහි පුඤ්ඤං පසුතං අනප්පකංති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රාන්ත දේශනාව විශාලා මහනුවරදී දේශනා කළ සේම බිම්බිසාර මහරජුරුවන්ගේ රජමාලිගාවේ දින හතක් තිස්සේ පැවැත් වූ තිරෝකුඩ සූත්‍රයේ ගාථාවක් අන්තිම ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. බිම්බිසාර මහරජුරුවන් බෞද්ධ ආගම වැළඳගත්තේ හරියට දුරුතුපුර පසළොස්වක් පොහොව දවසක. අපේ තථාගතයන් වහන්සේ බුදුබාටපත් මාස 8ක් පිරි දුරුතු පොය දාසයේදී තමයි බිම්බිසාර මහරජුරෝ 120000ක් සමග බුදුබණ අසලා 110000ක් දෙනා සමග සෝවාන් ඵලයට පත්ව බෞද්ධ ආගම වැළඳගත්තේ. පසුදා උදෑසන සිය නිවසේ මහා දානයක් දුන්න බුද්ධ ප්‍රමුඛ දහසක් රහතන් වහන්සේලාට ඒ දවසේදී 18 කෝටියක් ජනයා විසින මුළු මහත් රජගහ නුවර පුදුම විදිහේ අවදිවීමක් සිද්ධ වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ රජවාසයට වැඩම කරන වෙලාවේ මහා සාගරයේ ගොඩ ගැලුවා වගේ විශාල ජන සන්නිපාතයක් පාර දෙපැත්තේ එක් රොක්ක සිටිය. ඒ දවසේදී බුදුබණ ඇසූ විශාල පිරිසක් බුද්ධ ආගම ගැන මනා ආબોධයක් ලැබුවා, තෙරුවන් සරණ ගියා. පසුදා උදෑසනම බුදු පාමුක් දහසක් සංගරෝණට ආරාධනා කරන්න යෙදුනේ ඥාතීන්ද පින් දීමේ පින්කම නිමිත්තෙනුයි. ඒ දවසේදී භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් <clears throat> මේ රජතුමාගේ කල්ප 92කට ඉස්සර සම්බන්ධතාව තිබුණු මිය පරලෝක ගොස් අපාදුක් විඳ ප්‍රේතාපාදුක් විඳිමින් සිටින 84000ක් දෙන උදෙසා මහා පිංකම සිද්ධ කළා. ඒ මොහොතේ ඒ සීලෝම ඥාති පිරිස දිව්‍ය සමාන සම්පත්තියට පත් වුණා සියසින් දැක්කා භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලය නිසා කජිතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්ය නිසා දින හතක්ම ඥාතීන් පින්දීම පිණිසම පින්කම් පේලියක් හත් දවසක් තිස්සේ පැවැත්වුවා ඒ හත් දවසේම දේශනා කෙලේ මේ ගාථා 12කින් යුක්ත වෙන තිරෝකුඩ්ඩ සූත්‍රාන්ත දේශනාවයි. ඒ දේශනාවේ අවසාන ගාථා මේ ප්‍රකාශ වුණේ. ඒ ගාථාවේ සඳහන් වෙනවා ඥාතියින්ද පින්දීමේ වටිනාකමේ අනුසස් හතරක්. සෝ ඥාති ධම්මෝ චේ අයං නිදස්සිතෝ මේ ඥාතීන්ද පින්දීමෙන් ඥාති ධර්මය සම්පූර්ණ කළා වෙනවා. ලෝතුරා බුදු වීම සඳහා පවා සිදු කළ යුතු අර්ථයක් තමයි ඥාති අර්ථචාරියාව. ජීවත් වෙන ඥාතීන්වත් මේ පරිලෝකයේ ඥාතීන්ටත් වැඩ සැලසීම. ජීවත් වෙන ඉන්න කාලයේදී දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් ආදී සීල ඥාතීන්ද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් මෙහෙතෙන් හේතෙන් හැම දෙයකින්ම සංග්‍රහ කරන්නත් පුළුවන්. එවැගේම අවවාදයෙන් අනුශාසනාවෙන් ධර්මානුශාසනාවෙන් යහපත් සුගති මඟ නිවන් මඟ කියා දෙන්නත් පුළුවන්. ඒක ඥාති සංග්‍රහයක්. එවාගේ බියේ තැති ගැනීම ලෝමෝත් ගමන සන්ත්‍රාස සංසිඳුවමින් ආරක්ෂා සංවිධාන සලසන්නත් පුළුවන්. නමුත් මේ පරිලෝකියාට පස්සේ කළ යුතු ඥාති සංග්‍රහය තමයි දාන ආදී කුසල් සිදු කොට පින් අනුමෝදන් කරවීම. ඒ පින් අනුමෝදන් වෙන්නේ සුදුසු තැනක ඥාතීන් සිටියා නම් ඒකාන්තයෙන්ම ඒ ඇතෝ පින අනුමෝදන්ව දිව්‍ය සමාන සැපයටපත් වෙනවා. එනිසා මේක ඥාති ධර්මයක්. ඥාති ධර්ම ඉෂ්ට සිද්ධ කිරීම සුගති මඟට හා රහත් බෝධියට, පසේ බෝධියට, උතුරා බෝධියට පවා හේතු වෙනවා. දෙවෙනි කාරණේ තමයි ප්‍රේතාන පූජාට කතා උලානා මෙලවින් මේ පරිලෝ යන සීළු දෙනාට නමක් ලැබෙනවා പ്രേත කියලා. പ്രേත ලෝකේ උපන් අයටත් പ്രേත කියනවා. ඒ හැර මෙලවින් මේ පරිලෝ යන සෑම දෙනාටත් പ്രേත කියන වචනේ pāli භාෂාවේ භාවිතා වෙනවා. එනිසා මෙලවින් මේ පරිලෝ යන සීලුම දෙනා වෙත පූජාවක් කළා වෙනවා. ඒ පූජා මේ මල් පහන් පූජාවක් වගේ ආමිෂ වස්තුවක් නෙමෙයි. ඒ පූජාව නම් තමන්ගේ සිතේ ගෞරවයේ පෙරට කොට කරුණාව පෙරට කොට මෛත්‍රියේ පෙරට කොට පවත්වනු ලබන පුණ්‍යානුමෝදනා නැමැති පූජාවයි. ඒකින් උසස් ගෞරවයක් පිරිනමවා වෙනවා. එයින් Tamanට විශාල අර්ථයක් සිද්ධ වෙන බව අන්තිම වචනයෙන් පහදා දීලා තියෙනවා. ඒකෙන් දෙවියන් පවා Taman වෙත මහත් කරුණාවක් දක්වනු ලැබෙනවා. ඒ මක් නිසාද මිය පල්ලෝගේ ඥාතීන් උදෙසා කරන පින් අනුමෝදනාව කළගුණ සැලකීමක් බැවින් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සත්පුරුෂයන්ගේ ආශිර්වාදයට පාත්‍ර වෙනවා තුන්වෙනි කාරණය බලංච භික්ඛූන මනුප්පදින්නම් <clears throat> භික්ෂු සංඝයා වහන්සේට කාය බලය ඥාන බලය පිරිනැමුවා වෙනවා භික්ෂූන් වහන්සේලා කියන්නේ පරපටිබද්ධ ජීවිතාවක් පවත්වන පිරිසක් පරපටිබද්ධ කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලා ජීවත් වන්නේ අනුන්ට අයත්වයි. අනුන්ගේ කීවරයේ, අනුන්ගේ ආහාර පාන පින්දපාතේ, අනුන්ගේ සෙනසුන, අනුන්ගේ ගිලන්පස මේවා තමයි භික්ෂුන් වහන්සේගේ ජීවිත පැවැත්මට උපකාරී වෙන්නේ. භික්ෂුන් වහන්සේ කියන්නේ හරි හම්බ කරන්නේ නැති, දීපුලක් නැති අකිංචන පිරිසක්. උන්වහන්සේලාට සුවසන්තකව තියෙන්නේ සරුවඥන් වහන්සේ නියම කළ තුන් සූර අටපිරිකර පමණයි. අනිත් සියල්ලම පෞද්ගලික දේවල් නොවේ. විහාරසේනාසන පවා සදහැවතුන් විසින් පරිත්‍යාග කරන ලදුව සංඝසන්තකයි. එවැනි භික්ෂූන් වහන්සේලාගේ ඒ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ සඳහා අවශ්‍ය වෙන <clears throat> ආයු වර්ණ සප බල ප්‍රඥා කියන මේ සම්පත් සියල්ල ලැබෙන්නේ සදහැවතුන් අතින්. එනිසා මේ දාන ආදී කුසල් සිදු කිරීමෙන් එම භික්ෂුන් වහන්සේලාට සංඝ රත්නයේත ආයු වර්ණ සප බල ප්‍රඥා පිරිනැමුවා වෙනවා. එයින්ද තම උසස් පුණ්‍ය ලාභයක් අත්පත් කර ගන්නව වෙනවා. ඒ මක් නිසාද යාදිසං වපතේ දීජං තාදිසං හරතේ ඵලං කියන බුද්ධ වචනයක් තියෙනවා. වපුරන්නේ යම් වී වර්ගයක්ද ඒ වී වර්ගයේ සමාන අස්වැන්නක් බොහෝ උසස් මට්ටමකින් ලබනවා. ඒ වගේ තමයි සංඝ රත්නයේ උදෙසා ආයුවන්න සැප බල ප්‍රඥා පිරිනැමීම නිසා මෙලවත් සසරදී සුගති භූමිවල ආයුවන්න සැප බල ප්‍රඥා වින්දනය කරන්නට නිදානයක් නිදාන් කරගත්ත වෙනවා. හතරෙනි කාරණේ තමයි තුම්හෙහි පුඤ්ඤං පසුකං අනප්පකං පින්කම කරන ජීවමාන ඥාතීන් විසින් අනල්ප වූ පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්ත වෙනවා. ඒ කියන්නේ මේ පින් අනුමෝදන් කරවීමෙන් සිදුවන්නේ තමන්ගේ සිතේ පහළ කරගන්න පින් සිත දෙනවා නෙමෙයි. තමන්ගේ සිතේ පහළවන පින් හිත කුසල් සිතේ තමන්ට සුගතියට නිවනට උපනිශ්‍රේ වෙනවා. පින් අනුමෝදනාවෙන් සිදුවෙන්නේ මේ පල්ලෝගේ ඥාතිවරු හිත යොදා සාදු කියා සිත් පහදවා ගැනීමෙන් ඒ අත්තන්ගේ සිතේ කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිත පහළ වූ ගමන්ම ඒ අය සත්වත් බාටපත් වෙනවා. මේක තමයි පින් අනුමෝදන් වීමේ පිළිවෙත. එයින් දෙපාර්ශ්වයටම වැඩ සැලසෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේට පැමිණි උගත් ඥානුශ්‍රෝණී කියන බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ඥාතීන් උදෙසා පින් පමුණුන දම් පින්කම් කරනවා. ස්වාමීනි ඒ ඥාතීන් පින ලැබෙනවමද? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා බ්‍රාහ්මණතුමනි සුදුසු තැන සිටියා නම් පින ලැබෙනවා. නැවතත් ඇහුවා ස්වාමීනි සුදුසු තැන කොතනද? බ්‍රාහ්මණ තුමනි මේ මේ පරිලව යන කෙනෙක් දෙව්ලොවට ගියා නම් පින් අනුමෝදන් වන සුදුසු තැනක් නොවේ. ඒ ඇත්තෝ පින්කම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍රිසං අපාය උපන්නොත් ඒත් නැහැ. මනුලව උපන්නොත් ඒ පින් අනුමෝදන් වන්නේ නැහැ. එවාගෙම ලෝකාන්තරික නරකයට ගියා නම් අටමා නරකයේ කොසුපත් නරකයේ උපන්නා නම් ඒ පින් ලබන්නේ නැහැ. පිටසක්වලකට ගියා නම් පින් ලබන්නේත් නැහැ. නිජ්ජාමතන්නික කුප්පිපාසික කාලකන්ජික කියන ප්‍රේතයන් වශයෙන් උපන්න නම් පින් ලබන්නේත් නැහැ. පින් ලබන්නේ පරදත්තෝපජීවී කියන പ്രേත කොස්තාසේ උපන් අය පමණයි. නැවතත් ඇව ස්වාමීනි අපි හිතන අපි මේ පින්පමුණුන් ලබන ඥාතීන් පරදත්තූපජීවී പ്രേත කොට්ටාසී ඉපදී නොහිටියොත් ඒ පින නිෂ්ඵල වෙනවා නේද? නැත බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. හේතුව මේ ජීවිතේ නෙමේ පූර්ව ජාති ජාතියින් ඉදී නෑදෑයෝ එතන පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ අත්තන්නේ පින අනුමෝදන් වෙන අවස්ථාවක් ලබා දුන්න වෙනවා නිසා කවදාකවත් ඒ පින නිෂ්ඵල වන්නේ නැහැ. ඒ වගේ මේ ඥාතියින් පින් අනුමෝදන් වුණත් නොනත් පින්කම කරන තමාට මහත්ඵල මහත් ආනිසංස දායක පුණ්‍ය ලාභයක් අත්පත් වෙනවා කියන එක හතරෙනි කාරණේ හැටියට පහදා දුන්නා. මෙසේ ඥාතීන්ද පින්දීමෙන් මේ කාරණා හතර සිද්ධ වෙනවා. ඥාතීන්ද සැලකීමෙන් ඥාති සංග්‍රහය නැමැති පුණ්‍ය කොටාසේ හිමි වුණා. එවාගේම ඥාතීන්ද උසස් ගෞරවයක් පිරිනැමුවා වෙනවා. භික්ෂු සංඝයා වහන්සේට ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමුවා වෙනවා. තම තමා විසින් අනල්ප වූ පුණ්‍ය ලාභයක් අත්පත් කරගත වෙනවා කියන එක ඒ ගාථාවෙන් දේශනා කළා. ඒ දේශනා අවසානයේදී ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පාදා දෙමින් දසූ දේශනාවෙන් 84000ක් පමණ දෙනා මඟඵල නිවන් සුව ලැබුවා. බිම්බිසාර මහ රජුන්ට ඇති වූ ප්‍රීති සෝමනස්සේ නිසා දින 7ක් තිස්සේ ඒ විදිහටම පින්කම සිද්ධ කළා. දින 7ෙම ඥාතීන්ද පින් දුන්න. ඉතින් 16න් 16 නෑයෝ වැඩ වැඩියෙන් සුවපත් භාවයටපත් වුණා. ඒ අනුව සලක බැලීමේදී මේ ඥාතීන්ද පින් දීම ශ්‍රේෂ්ඨ සත්ක්‍රියාවක්. මේක මේ රහතන් වහන්සේලා පවා උතුම් ලෙස සිදු කරලා තියෙනවා. ඒකට නිදසුණක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් සරියොත් මහ රහතන් වහන්සේත් මුගලන් මහ රහතන් වහන්සේත් අනුරුද්ධ මහ රහතන් වහන්සේත් එක්තරා කාලයක විවේක සූයේ සඳහා බගුදනමේ සුන්සුමාරගිර නගර සමීපයේ දේශකලාවන මිගදායේ වැඩ සිටියා. එක හැන්දෑවක සරියොත් මහ රහතන් වහන්සේ එලිමානේ සක්මන් කරද්දී ඉර දැස යන වෙලාවේ කෙනෙක් කැවිත් පාමුල වැඳ වැටුණා. අසා සිටිය ඔබ කවුද? ස්වාමීනි මම ඔබ ආසගේ මෑණියෝ. මේ ජීවිතේ නෙමෙයි ආත්ම භාව පහකට ඉස්සර මෑණියෝ. ඒ කාලේ ස්වාමීන් වහන්සේ මගේ එකම පුත්‍ර රත්නයයි. ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ අපේ ගෙදර දුගී මගේ අසරණයන්ට දන් වැටක් පැවැත්තුවා. මම ඒ දන් ගන්න එන අයට බැන වැදිලා දන් වැට නැවැත්තුවා. මගේ අවසාන දවසේදී මට මා ඒ සිද්ධ කළ අකුසලයේ සිහිපත් වුණා. එයින් ස්වාමීනි මම මේ දුක් ඇති තැනක പ്രേත ලෝකයක උපන්නා. මට කෑම බීම ඇඳුම් පැළඳුම් මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. මම බොහෝම අසරණව ජීවත් වෙනවා. මට පින් දෙන්න පින් අනුමෝදන් කළා මාව සුවපත් කරන්න වෙන කෙනෙක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ මගේ එකම පුත්‍ර රත්නය ඔබ වහන්සේ අනුකම්පාවෙන් මට පින්කමක් කරලා මා මේ දුකෙන් අත මොඳුනේ මැනව කියලා ආරාධනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ ඉතිරි දෙනමත මේ කාරණේ සැලකරලා බිම්බිසාර මහ රජුණන් හමුවට වැඩියා. බිම්සාර මහ රජුරෝ පින්දීමේ වටිනාකම දන්න කෙනෙක් බැවින් මේ කහනකොටම පින්කමක් සංවිධානය කරන්න හිතුවා. සංඝ රත්නයේ වැඩෙන සේනාසනයක ආවාස කුටියක් හදලා කුටියට අවශ්‍ය ඇඳ පුටු ඇතිලි කොට්ට මෙට්ට සහිත සීලෝම පරිස්කාර භාණ්ඩ සියල්ල සම්පූර්ණ කරලා 500ක් දෙනාට යැපෙනසේ පිරිකර භාණ්ඩ සහිතව දාන වස්තු සම්පාදනය කොට සියල්ල සරුවත් මහ රහතන් වහන්සේට පැවරුවා. සරියොත් මහ රහතන් වහන්සේ අර මෑණියන් උදෙසා බුදුපාමොක් 500ක් සංගරවන වඩා හිඳුවා මේ ආමාශයේ සහිත සිව්පස පූජා කළ පින් අනුමෝදන් වෙන්න සැලැස්සුවා. එදා මේ හැන්දෑවේ සක්මන් කෙළවරේ ඉර බැස යන වෙලාවේ දෙවඟනක් ඇවිල්ලා වැඳ වැටුණා. අසාසිතේ ඔබ කවුද? ස්වාමීනි මං ඔබ වාසගේ මෑණියෝ. ස්වාමීන් වහන්සේ මහත් කරුණාවෙන් අද සිද්ධ කළ මහා පිංකම මම කාටවත් නොපෙනී ඉඳගෙන අනුමෝදන් වුණා. ස්වාමීනි මගේ ඇටසැකිල්ලක් යන දුකටපත් තිබුණු මගේ සිරුර කවුතසා වැසි දෙනගලකට වාගේ පරිපූර්ණ වෙලා ශාරීරිය සකස් වුණා. මට දිව්‍යමය වස්ත්‍රාභරණ දිව්‍යමය ආහාර පාන දිව්‍ය විමාන දිව්‍ය කල්ප රෝක්ෂ දිව්‍ය යාන වාහන සියල්ල පහළ වුණා. ස්වාමීනි මම දැන් තවතසා වැසි දෙවඟනක් වාගේ සපවත් බාටපත් උනේ ඔබ වහන්සේගේ මහත් කරුණාවෙන් කළ පින්කම නිසායි. මම මේ බව කියලා වැඳලා සමුගෙන යන්තාවා කියලා වැඳලා අතුරුදාන් වුණා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා රහතන් වහන්සේ පවා මේ යුතුයකම් ඉෂ්ට කිරීම වශයෙන් පින් පමුණුවලා තියෙනවා. ඔය වගේම සානුපබ්බත වාසී පොට්ටපාදකියා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ උපන්නේ බොහෝම දුප්පත් ගම්මානයක. උන්වහන්සේ උපන් ගම්මානයේ අය ජීවත් වුණේ මාළු බෑමින් ගඟායිනේ. ඒ ඇත්තෝ දීවරයෝ, නැත්තම් කේවට්ටයෝ. ඒ ඇත්තන් මේ පින් පාප කර්මී කරනවා දැකලා මේ කුඩා දරුවා කාලේ මේ පොට්ටපාද කියන දරුවා වයස 3 4 වෙන කාලේ මව්පියන් දෙකෙන් අම්මේ තාත්තේ මේ පාපේ අත්හරින්න මේ කරන්න එපා කියලා. ඒ මොකද මේ දරුවාට පෙරවිසු ආත්ම දක්නා වැටහීමක් ලැබුණා ජාති ස්මරණ ඥානෙ. මේ දරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ආත්ම 500ක් പ്രേතාපාය දුක් විඳ කෙනෙක්. ආත්ම 500ක් තිරිසන් අපාය දුක් විඳ කෙනෙක්. ඊටත් පෙර අවීකේ මහා නරකෙන් දුක් විඳ. හේතුව ඊට කලින් ඈත අතීතයේ කිතවාස රජුරුවන්ගේ දුෂ්ට කුමාරයා වෙලා ඉඳලා සුනේත්‍ර පසේ බුදුහාමුදුරන් කළ අගෞරවයක් නිසායි මේ අපාගාමී වෙලා දුක් විඳ මෙච්චර කලක්. ඒක මේ තැනැත්තාට ජාති ස්මරණ ඥානෙදී පෙන්ලා පවට බොහොම බය හිතුණා. මේ කුඩා වයසේම. එසේ නිසා මව්පියන් දෙකියවා අනේ මේ පාපය නවත්තන්න මේ කරන්න එපා. ඉතින් දෙමව්පිය හිතුවා මේ කුඩා දරුවානේ නොදරුවානේ ඔය කියන්නේ නිකන් විහිළුවට කියලා ගණන් ගත්තේ නැහැ. දරුවා ටික ටික වැඩෙනකොට මේ එපා එපා කියලා මන්දි මන්දි ක්‍රමයට මේ දරුවා ගිහින් අර මාළු අල්ලන දැල් කපලා දානවා. කරක් යමන් කපලා දානවා. එයින් හැමදාම ගොටි පැට කනවා. අන්තිමේදී තින් දෙමව්පියන් හරි ඒ ගමේ 500ක් සෙනග ඉඳලා තියෙන ඔක්කොම මේ දරුවා එක්ක තරහ වුණා. මේ දරුවාගේ අයියා කෙනෙක් හිටියා අයියා විතරයි මේ දරුවාට ආදරේ. අන්තිමේදී වයස 7 වෙනකොට තවත් තවත් කරදර කරන නිසා බිමෝපියෝ දෙන්න මේ දරුවාට ගහලා ගෙදරින් පැන්නුවා. මේ දරුවා පාරට බැලලා ඉතින් අසරණව යනකොට මහා කච්චාන මහරහතන් වහන්සේට සම්මුඛ වුණා. ඒ සෞඛ්‍යාන මහරහතන් වහන්සේගේ නිවනට පෙනී ගියා මේ දරුවා පින් ඇති දරුවෙක්. මේ දරුවා රහත් වෙන්න පින තියෙනවා. මේ දරුවාට පිහිට වෙන්න ඕනේ කියලා කතා කරගෙන Taman වහන්සේන ආරණ්‍යයට එක් කරගෙන වැඩියා. ඒ ආරණ්‍යයට කියන්නේ සානුපබ්බත ආරණ්‍ය. වැඩි දවසක් ගියේ නෑ මේ දරුවා මහාන කරගත්තා. වැඩි කලක් යන්නේ ඉස්සරේ සීල රැකලා භාවනා වල්ලා මේ පොට්ටපාද ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයටපත් වුණා. ටික කාලයක් යද්දී අර දෙමෝපියෝ දෙන්නයි අයියයි ගමේ හිටිය අර කේවට මිනිස්සු 500ක් දෙනා මැරිලා പ്രേතපාය උපන්න පරදත් උපජීවි. දැන් ඊයට දුකටපත් වෙලා ඉන්න අතර මේ ස්වාමින් වහන්සේට මුණ ගැහෙන්නත් දැන් බයයි. නමුත් අර අයියාගේ പ്രേත කොට්ටාස ඉපදී හිටිය නිසා අයියා මේ 500ක් දෙන වෙනුවෙන් ස්වාමින් වහන්සේ පිරිසුඟාගෙන ඉදිරියට ගිහින් වැඳ වැටලා කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේගේ අයියා. අනේ ස්වාමීනි අපේ දෙමව්පියන් ඇතුළු 500ක් දෙනෙක් බොහෝම දුකටපත් වෙලා ඉන්නවා මේ പ്രേතාපායේ පෙරිලා. අපට කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් යාන වාහන මොනම දෙයක්වත් නැහැ අනේ ස්වාමීනි අපට පිහිට වෙනු මැනව කිව්වා හොඳයි අයියේ මම අද පින්කමක් කරලා පින් දෙන්නම් කියලා තමන්ගේ පාත්‍රයේ දාණය ඒ ස්ථානේ වැඩින 12 නමකටම බෙදා දුන්නා ඒ දීලා දෙමව්පියන් ඥාතීන් පින් අනුමෝදන් වෙන සැලැස්සුවා පහෝදා අර අයියා අර වගේ පෙනී ඉඳලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි දැන් අපට දිව්‍යයේ ආහාර පාන නම් ලැබුණා අපට වතුර පොදක් නැහැ වතුර බී ගන්න නැහැ නා ගන්න නැහැ. පස්සේ මේ රහතන් වහන්සේ සංඝයා උදෙසා පන් පූජාවක් කරලා පින් ලබන්න සැලැස්සුවා. බහුදවිල කිව්වා අනේ ස්වාමීනි දැන් අපට දිව්‍යමය පන් පහසු ලැබුණා. අපට ඇඳුම් පැළඳුම් යාන වාහන ඉදුම් හිටුම් කිසිවක් නැහැ ස්වාමීනි. පස්සේ මේ රහතන් වහන්සේ කැපකරුවන් ලවා කුඩා කුටියක් හැදෙව්වා. මේ කුටියට අවශ්‍ය සේනාසන භාණ්ඩත් ඒ ලද හැටියෙන් සම්පාදනය කළා පින්ඩපාත වශයෙන්ම පාමහන් යුගලකුත් හොයාගත්තා. ඒ වගේම පින්ඩ මේ පංසුකෝල වශයෙන් චීවරයක්ද හොයාගෙන මේ චීවරයත් පාවහනත් මේ කුටිය සංඝ සතුකට පූජා කළා. අර ඥාතියන් උදෙසා. ඊළඟ දාසේ අයියා ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි දැන් අපට සියල්ල සම්පූර්ණයි. අපට දැන් දිව්‍යමය යාන වාහන පහළ වුණා. දිව්‍ය වස්ත්‍රාභරණ කල්ප රොක්ෂයක් පහළ වුණා. දිව්‍ය විමානත් අපට පහළ වුණා. අනේ ස්වාමීන් වහන්සේ එදත් අපට මේ පය අපේ නිදහසෙන් ආවාද කළ අපේ අත්තරද්ද නිසා දුකටපත් වී දුකෙන් පෙළුණ අදත් ඔබ වහන්සේ අපට පිහිට වෙලා අපි මේ දුකෙන් අත මුදවා ගත්තා. ඔබ වහන්සේ අපට දැක් වූ අනුග්‍රහයට අපි මේ වැඳලා යන්ටාවා කියලා වැඳලා සමුගෙන ගියා. මෙයින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේලා පවා මේ යුතුයකම් සීරසයෙන් පින් පැමිණීමේ පින්කම් සිද්ධ කරලා තියෙනවා කියලා. ඉතින් මේක අපි කාටවත් බොහොම වැදගත් සාධකයක්. ඒ මොකද අප විසින් කළ යුතු යුතුයකමක් තමයි අපේ ජීවත් සිටින්නා වූ දෙමව්පියන් ඥාතීන් ඥාති සංග්‍රහ කිරීම. මේ පරිලෝකයන් පස්සේ පින්පෙත් අනුමෝදන් කරවීම. ඒකෙන් අපි විශාල පින්කමක් සිද්ධ කරගත්තා වෙනවා. අබුද්ධෝත්පාද කාලවල මේ වාගේ පින්කම් කරන්න ලැබෙන්නේ ඒ කාලවල පින් පමුණුවන ක්‍රම දන්නේ නැහැ. අපේ බුදුරජාන් වහන්සේ බුදු වෙලත් මාස 8ක් ඇතුළු මිනිස්සෝ පරිලෝක ගියාට සැලකුවේ මේ විදිහට නෙමෙයි. සෝම් පිට්ටනියට ඇඳ ඇතිල්ලේ කොට්ට මෙට්ට කෑම බීම බත බුලතකින් කියලා යන ඉච්ඡර තමයි දෙන උපස්ථානය. එයින් මේ ඥාතියින්වත් Tamanටවත් වැඩක් සිද්ධ වුණේ නැහැ. සරුවක්ඥන් වහන්සේ පමණයි මේ ඥාතියින් සූපත් වෙන පිළිවෙත පහදා දීලා තියෙන්නේ. එනිසා මේ බුදු සසුනේදී කරන සංග්‍රහය ඥාති සංග්‍රහය සීලවාකාරයෙන් ඥාන සම්ප්‍රයුක්තයි. ඉතින් අර ඥානසෝනි බ්‍රාහ්මණතුමාට තථාගතයන් වහන්සේ පහදා දුන්නා වගේ අපි හිතන ඥාතිවරු හින් ලබා නොගත්තත් නොහිතන බොහෝ ඥාතිවරු හින් ලබා ගන්නවා ඒකාන්තයි. එතන අවශ්‍ය වන්නේ උදෙසීමයි අපේක්ෂාවයි කියන වචන දෙකයි. උදෙසීම කියන්නේ අපි හිතන්නට ඕනේ මේ පින අපේ ඥායන්ට වේවා කියලා. ඒක උදෙසීම. අපේක්ෂාව කියන්නේ ඒ පින් බලාපොරොත්තු වෙන ඥාතේ පිරිස බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපට මේ පින්කමක් අනුමෝදන් කරනවා නේද කියලා. යෝද ඔය සිද්ද දෙක එකතු වීමෙන් තමයි පින ලැබෙන්නේ. ඉතින් ඒ අනුව සලක බැලීමේදී අපි හිතන්නට ඕනේ මේ පුහුදුන් ලෝකයේ අසවල් තැනට කෙනෙක් යනවා කියලා නියත වශයෙන් ඇත්තේ නැහැ. කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි වෙනවා. කර්ම බලයෙන් තමයි එදා අවසානයටපත් වෙන්නේ. ඒ වෙලාවේදී තමන්ගේ මේ ජීවිතේ හෝ පෙර ජීවිතයක හෝ කරගන්නාලද කර්මයක් අන්තිම ජවන් සිතට අරමුණු වෙනවා. ඒ ජවන් සිත කියන්නේ මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17ක් තියෙද්දී ওই 17 අතරේ පහළ වෙනවා ජවන් සිත් පහක්. ජවන් සිත් කියන්නේ කුසල් හෝ අකුසල් හෝ සිත් පහක් පහළ වෙනවා. ඒවා මතු කර්ම විපාක දෙන සිත් නෙමෙයි. ඒ වාගේ සිදු වෙන්නේ මේ ජීවිතේ හෝ පෙර ජීවිතයක හෝ කරගන්නා ලද බරපතල කර්මයක් සිහිපත් වීමයි. හරියට ඒක අර තුන්ඩුවක් ඇදලා ලැබෙන ටිකට් එකක් වාගේ තමයි කුසපත් ඇද්ද වාගේ සිදුවීමක් තමයි ඒක Taman නෙමෙයි Taman කරගන්න එකක් නෙමෙයි කර්ම බලයෙන් සිද්ධ වෙන එකක්. ඒකට ඉන්නේ කර්ම නියාමයේ කියලා. ඒ කර්ම නියාමය අනුව ඒ දවස් සෙත් පාට Taman කරගත්ත කර්මයක් සිහි වෙනවා. ඒ කර්මය අසවල් කර්මය කියලා කියන්න බෑ. ඒ කාර්යයට කියනවා නම් දහස් ගණන් ගවයන් කොටු කරලා ඉන්න ගව ගාලා උදේ පාන්දර ගොපල්ලාගෙන් ගේට්ටුව අරිනකොට ලොකෝම ලොකු ගවයා පිටත් වෙනවා කියලා නියමයක් නැහැ. ඒ ගේට්ටුව ළඟ තෙරපෙමින් හිටියේ පළමිනි දුර්වල ගවයා පවා පිට වෙලා යන්නේ පළමිනි. ඒ වගේ තමයි මේ ප්‍රතුජන චිත්තසංතානය ඇති තැනැත්තාට මරණාසන්න මොහොතේදී ආවල් කුසල්සිතමයි එන්නේ කියලා නියතියක් නැහැ. ඒ තැනැත්තාට මේ මොහොතේදී එළඹ සිටි කුසලයේ හෝ අකුසලයේ හෝ තමයි සිහි වෙන්නේ. ඒ නිසා මේ පුහුදුන් ජීවිතයේ මිය පරලෝ යනවා කියන යන අවස්ථාව කෙනෙක් බොහෝම අන්තරාදායක දෙයක්. බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කම තියෙනවා කල් ඇතුව මේක හදාගන්නට. අපි හොඳින් tie පංචශීලය රැකලා ආජීව අෂ්ටමකී සීලය රැකලා පොහොයාට සීල රැකලා මෛත්‍රී වඩලා මුදිතා කරුණා මුදිතා මේවා වඩලා හිත දියුණු කරගෙන තිබුණා නම් දාන සීල භාවනා පින්කම් කළ දියුණු කරගෙන තිබුණා නම් මේවා නිතර නිතර හිතේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සිතේ භාවිතා කරගෙන තිබුණා නම් එවාගෙම වැඩි වශයෙන් බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් අසුභ භාවනාව, මරණ සති භාවනාව, ආනාපාන සති භාවනාව, ආනාපාන සතිය වගේ ත්‍රිලක්ෂණ භාවනා මේ වගේ දේවල් අපි වඩලා තිබුණා නම් ඕක තමයි අපේ මනසට වෙලාවේ එල්බ සිටින්නේ අරමුණු වෙන්නේ. සමහර විට තමා අතින් වරදි බොහෝ සිදු වෙලා තියෙනවා නම් අර කුසල් පැත්තට වඩා අකුසල් පැත්ත බර බැවින් තමන් එපා කියද්දී නමුත් අකුසල් සිත් මෙලඹී සිටිනවා. තමාට අවශ්‍ය නැතිව තිබුණත් ඒ අකුසල් සිත් ඇවිල්ලා තමා වට කරගන්නවා. අර සෝනගිරි පර්වත කියන කඳු රැළිය අසරතේ ඉතියා සෝන කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේගේ පියාණන් වහන්සේ දඩයක්කාරී බල්ලම් පිරිවරාගෙන දඩයන් කිරීම තමයි ජීවනෝපාය. මේ රහතන් වහන්සේ බොහෝ වාරයක් තාත්තට කිව්ව අනේ තාත්තේ මම පැවිද්දෙක් මං වෙනුවෙන්වත් හිතලා ওই පාපයත් අරින්න කියලා. ඒත් නෑ අත්හරින්නේ. පස්සේ බලහත්කාරයෙන්ම අල්ලගෙන ඇවිල්ලා මහාන කරගත්ත සාමණේර පැවිද්දෙන් පැවිදි කෙරෙව්වා. පැවිදි කරවාගෙන ඉතින් උපදේශ දෙමින් උපස්ථාන සැලසුවා. තමන්ට මරණාසන්න මොහොතේන කොට අර ප්‍රාණඝාත කරපු දේවල්ම හිතට නැගීගෙන එන්න පටන් ගත්තා. කෑ ගන්න පටන් ගත්තා. ඔන්න ඔන්න පුතේ එනවා බල්ලෝ එනවා මං වට කරගෙන ඉන්නවා කියලා ඕවා කෑ ගන්න ගත්තා. එතකොට මේ රහතන් වහන්සේ මොකද කළේ? සාමණේරයන් වහන්සේලාට කියලා ඉක්මනින්ම මල් පූජාවක් සෝදානම් කළා චෛත්‍යයට. එතෙන් උස්සගෙන ගියා. ඇඳත් එක් උස්සගෙන ගින් කිව්වා පියාණන් වහන්සේ මේ චෛත්‍ය රාජයන් වහන්සේ මේ තමුන්නාසේ උදෙසා විශාල මල් පූජාවක් අත ගන්න සාදු කියන්නේ කිය කිය අර බුදු ගුණ සිහි වෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේ ගති නිමිති පහළ වුණා දෙව්ලොවට. ස්වල්ප මොහොතකින් කලුරේ කළ දෙව්ලොව උපන්නා. මේ වගේ තමයි අර අකුසල කර්මයන් බහුලව කරගත්තාම තමන්ගේ අකමැත්තෙන් නමුත් ඒවා මරණාසන්න මොහොතේ දෙලම සිටිනවා. හොඳ කල්යාණ මිත්‍රයෙක් හිටියොත් පමණක් එතෙන්දී ගොඩ ගන්න පුළුවන් වෙයි. අර ලංකාවේ හිටිය දමිල දෝවාරික කියලා බිලී වැද්දෙක් 55 අවුරුද්දක් කලේ බිලී බෑම. ඔය අතර මෙතුමාගේ මරණාසන්න මොහොතක් ආවා. තුල්ල පින්දපාතික 31 මහරහතන් වහන්සේගේ දිවසට පෙනී ගියා මේ තැනැත්තාද මේ පල්ලෝගෙන් අපායට යනවා. මේ තැනැත්තාට මම පිහිට වෙන්න ඕනේ කියලා ගෙමිදුලට වැඩියා. ගෙදර උපාසිකාට කිව්වා මං ආභව කියන්නේ මේ උපාසකතුමාට. ගියන් කිව්වා මික අනේ හාමුදුරුවෝ එක්ක මගේ සම්බන්ධයක් නෑ එන්න එපා කියන්නේ කියලා. නෑ මට යෝනේ ආසනයක් පනවන්න කියලා රහතන් වහන්සේ බලෙන්ම ආසනයක් පනවගෙන එතන වාඩි වෙලා වැඩ ඉඳගෙන මේ තැනැත්තාට කතා කළා. පින්වත දැන් ඉතින් බොහොම අසනීපයි නේද? දැන් හොඳයි නේද පන්සිල් සමාදන් වෙන්න කිව්වා. අනේ හොඳයි ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න කිව්වා. ඉතින් මේ රහතන් වහන්සේම নমස්කාරය කිව්වා. තිසරණේ සමාදන් කෙරේ වතුන් වෙනි සර දක්වා තිසරණේ කියලා අවසන් වෙනකොට දිව ගැලවිලා වැටුණා. පස්සේ රාතන් වහන්සේ දැනගත්ත දැන් ඉතින් වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ කියලා උපදෙස් දුන්නා. කින්වතේ දැන් ඉතින් මේ নমස්කාරයත් තිසරණයත් හිතින් කියව කියවා ඉන්න. වෙන කිසිවක් හිතන්න එපා. වෙන කිසිවක් හිතන්න එපා මේක හිත හිතා ඉන්න කියලා ආපසු වැඩියා. ටික වෙලාවකින් මේ මිනිසයා මේ පරිලෝකයෙන් චාතුරු මහරජික කියන පළවෙනි දිවි ලෝකේ උපන්නා. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ කුටියේ සක්මනට ඇවිල්ලා පෙනී හිටියා. කිව ස්වාමීනි මම අර දමිල දෝවාරික ස්වාමින් වහන්සේ මට තිසරණේ දුන්නනේ. ඒකෙන් මට අපාගමන වැළකීලා දෙව්ලොව උපන්නා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට පන්සිල් දුන්නා නම් මට ඉහළ ජීවි ලෝක කියන්නත් තිබුණා කිව්වා. ඉරහතන් වහන්සේ කියා හිටියා ඔය ලබාගත් දිව්‍ය සම්පත්තියෙන් නොපිරිය නැහැටේට බණ අසමින් පින්දාම් කරගෙන සපවත් වෙන්න කියලා අනුශාසනා කරලා පිටත් කළා. මේ වාගේ නමුත් කල්යාණ මිත්‍රයේ කෙටියොත් පමණක් ඒ වායින් ගොඩ එන්න පුළුවන් తాවකාලිකව. නමුත් අකුසලයේ අහෝසි වෙන්නේ රහත් වුණොත් පමණයි. මේ අනුව සලක බැලීමේදී දැන් මේ අද සිහිපත් වූ ලබන්නේ පින්වත් ලිලි අභිෂේකර මෑණියෝ. මේ අභිෂේකර මෑණියන්ගේ ජීවිත කතා අපට කොඩා කාලේ බොහෝ මේ ව්‍යසවිත්තරව කියලා දීලා තන මේට අවුරුදු 20කටත් වගේ ඉස්සර. ඒ කාලේ එතුමිය පුළුවන් කාලේ බොහෝම පින්කම් කරපු ඇති කියා තිබුණා. අවුරුදු 30ක් තරම් කාලයක්ම අර භාවනා පන්ති මෙහෙයවමින් බොහෝ දෙනාට හිතසුව පිණිස වැඩසැලසුවේ ඇති අපට කියා තිබුණා. එවාගේ මෙතුමියත් හොඳට පන්සිල් ආරක්ෂා කරමින් පොහොයට සිල් ආරක්ෂා කරමින් දන්සිල් බණ භාවනා කරමින් බොහෝ කුසල රැස් කරගත් මව් කෙනෙක් හැටියට අපිට දැනගන්න පුළුවන් වුණා. ඉතින් මේ දරු පිරිසගෙන් ඒවා හොඳට අපට පැහැදිලි වුණා. ඒ අවසාන කාලයේදී වයෝවෘද්ධ වෙනකොට තමන්ට තමන් වැඩ කරගන්න බැරි වෙන බව කාරුත් දන්නවා. ඒ කාලයේ දරු පිරිස බොහෝම ගෞරවයෙන් ඒ මෞතුමියට සැලකුවා. සමාත හිත හදන්න මොනතරම් මහන්සි ගත්තද? අර වයෝවෘද්ධ වුණාම සිහි කල්පනා මදි නිසා ඔහේ දොඩවනවා. නමුත් ඒ වෙලාවේදී පවා කවුරුත් හිත තලා ගන්නේ නැතුව ඒ හැම එකක් ගැනම ඉවසීමෙන් එතුමියට අවශ්‍ය දේ සෑම සත්කාරයක් කළ හැටි අපි දැක්කා ඇසුවා. බොහෝ වාරවල ධර්ම ශ්‍රවණී කරන්න එන අවස්ථාවලත් අපි දැකලා සන්තෝෂ වුණ මේ තරම් හොඳින් කියාගෙන ඉන්නේ මේ දරුවන්ගේ තියෙන මේ ඥාන සම්ප්‍රයුක්ත උපස්ථානිසයි කියලා. ඉතින් අන්තිම දවස් වලත් එතුමියට බුදු ගුණ අන්න සලස්සලා කළ පින්කම් සිහිපත් කරන්න සලස්සලා අවසාන මොහොතේ මනස සිහිනුවණින් මේ පල්ලෝ යන්නත් ලැබුණේ තුමිය කරගත්ත මා පිනක විපාකයෙන් කියලා අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එනිසා එතුමියගේ පුනර්භවය මේ කියන පරදත්තෝප ජීවී പ്രേත කොට්ටාස උපන්න කියලා කිසිසේත්ම පිළිගන්න බැරි වුණත් එතුමිය වෙනුවෙන් කරන මේ පුණ්‍යානුමෝදනාව නිසා පෙර ජාතවල හරි ඥාතියෙන් එතන හිටියොත් එහෙම නැත්නම් එතුමිය දෙව්ලෝකාරී හිටියොත් දෙවියන්ගේ මාර්ගයෙන් හරි ගිහිලා මේ පින් අනුමෝදන් වෙන ලැබේවා කියන උදෙසී නෙනුයි මේ පින්කම් සිද්ධ කොන් ලබන්නේ එතුමියගේ පුණ්‍ය වාසනාව නිසාම මේක 12කට ඉස්සර රාත්‍රී ධර්ම දේශනාවක් පැවැත්තුවා. එවාගෙම විශේෂයෙන් ඊයේ දවසේ විශේෂ සංඝික දානයක් පිරිනමලා පුණ්‍යානුමෝදනා කරන්නේ දුන පර්සී මහත්මයාත් මෙතිනියත් ඊයේ පොල්ගස්සෝ වෙත විශේෂ පින්කමකට සහභාගී වෙමින් එහෙත් පොද සත්කාර පවත්වා පින් අනුමෝදන් කරන්න යෙදුන. අද දවසේ මේ නිවසේදී මේ වාගේ පින් අනුමෝදන් කරවීමේ අවස්ථාවක් එතුමිය වෙනුවෙන් සිද්ධ වුණා. දැන් ඉතින් සියල්ලෙන් සියල්ල පින්කම් පරිපූර්ණයි. ජීවත් වෙන්න කාලයේදී කළ යුතු සංග්‍රහ සම්මාන සියල්ල සම්පූර්ණ වුණා. එවාගෙම මේ පල්ලෝ ගයන් පසුවද කෙමසක් පිරේම නිමිත්තෙන් මේ වාගේ පින්කම් පේලියක් සිද්ධ කරමින් උසස් පුණ්‍ය ලාභයක් අත්පත් කර දෙන්න ලැබුණා තම තමා විසින්ද උසස්ම පුණ්‍ය ලාභයක් නිදාන් කරගන්න යෙදුණා මියන් සලකා ගන්නට ඕන අපි සෑම දිනාම දික් සසරදී ඔය මෑණියන්ම අපටම අමව් වෙලා තෙවූ කිරිසූ මහා සාගරයේ ජලයට වැඩි. ඒ මෑණියන්ගේම අභාවයෙන් දරුවන් වශයෙන් එක එක්කෙනා ඇඳුව කඳුළු එකතු වුණා නම් සූ මහා සාගරයේ ජලයට වැඩි. ඒ තරම් දික් සසනක් තමයි මේ සංසාර ගමන. ඒ කාලය තුල අනන්ත පරිමාණ බුදුරුව අපට සම්මුඛ වෙලා අපෙන් පියමන් වුණා. ඒ කාලයේදීවත් අපට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර කෙටි කරලා නිවන් අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ ප්‍රමාද දෝෂය නිසා. නමුත් අද මේ දවසේදී බුදු සසුනක් ඇති කාලයේ බැවින් අපි අප්‍රමාදව තිසරණ පංචශීල තිසරණ ආජීවස්තමක සීල නිත්‍ය වාසයෙන් සමාදන්ව රැක්කොත් එවාගේම පෝයාට සීල් දස සීල් ආදී සීල ධර්මයන් ආරක්ෂා කරපොත් සමත භාවනා විපස්සනා භාවනා කරමින් හිත දියුණු කරගත්තොත් එවාගේම දහම් පොත්පත් කියවීම, දහම් පොත්පත් ලියවීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩිම ආදී වශයෙන් නුවණ දියුණු කරගත්තොත් එමගින් අපේ సంతානෙහි බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කරගෙන පාරමී ධර්මයන් මුදුන් පමුණවාගෙන ආර්ය සත්‍ය අවබෝධ කරගන්න සමීප වෙන්නේ කාන්තෙන් පුළුවනි. අබුද්ධෝත්පාද කාලයක කරන මහා පින්කමකට වඩා බුද්ධෝත්පාද කාලයේ කරන ස්වල්ප පින්කම මහත්ඵල වන බව බොහෝ තැන්වල සරුවක්ඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසාද සැනසෙන්නට ඕනේ දරුවන් වශයෙන් ඥාතීන් වශයෙන් අප විසින් අද මේ සිදු කරන ලබන කුසලයේ එය පින් අනුමෝදන් කරවනු ලබන පින්වත් ලිලි අබේසේකර මෑණියන් ඇතුළු මිය පල්ලෝගේ ඥාතීන්වත් අපටත් මේ දුක් කතර ගෙවාගෙන ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන සදාකාලික සාන්ත සුවය වෙන අමා මහ නිවන් සුව පිණසම පවතිවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගනිමු